අපි කල්පනා කරා කුමාරතුංග මුනිදාස ලියූ ගීත කිහිපයක් ඔබ හමුවේ තියන්නේ. කුමාරතුංග මුනිදාස පඬිවරයෙකු හැටියට භාෂා විශාරදයෙකු හැටියට මිස ගීත නිබන්ධකයෙකු හැටියට අවධානයට ලක් නොවන විද්වතෙක්. එතුමා අපේ බස පිළිබඳ ඇල්ම වඩන්න මහත් සේවාවක් කළ පඬිවරයෙක්. යටපීත මානසිකත්වයෙන් අපේ දේශ බස රස පිළිබඳ හැඟීමකින් තොරව ඒ හෙළබස අවමාන පරවශව හිතන යුගයක අපට අපේ කම ගැන හිතන්න අවධානය යොමු කළේ කුමාරතුංග මුනිදාස පඬිවරයා. මාර්තු මාසේ එතුමා සමරන මාසේ හැබැයි මාර්තු මාසයේ සිට හැමදාම අපි කුමාරතුංග මුනිදාසයන් සමරිය යුතුයි. එතුමා අපේ අද වහරණ බස නිවැරදි කිරීමට කළ සේවාව සුළුපටු නෑ. අපේ භාෂාව පොහොසත් කළේ එතුමා. අධිරාජ්‍යවාදී පාලනයට පස්සේ අපේ බස කුස්සියට තල්ලු කර හිටපු අවධියක අපට නැවත අපේ බස ගැන හිතන්න බස පිළිබඳ ආඩම්බර වෙන්න ඉගැන්වුවේ කුමාරතුංග මුනිදාස පඬිවරයා. එතුමා අපේ ගීත කලාවට වියස් බසින් ලියූ පදමාලා හඳුන්වා දුන්නයි කිව්වොත් නිවැරදි. ඔහු සංගීතඥයෙක් හැටියට අපි සලකන්න බැරිද? ඇත්තටම පුළුවන්. එතුමා අපේ ජාතික සංගීතයක් වෙනුවෙන් හෙළ මියසිය නමින් ග්‍රන්ථමාලාවක් ලියන්න පටන් ගත්තා. හැබැයි ඒ ග්‍රන්ථ මාලාව නැත්නම් ඒ පොත් පෙළ ලියා හමාර කරන්නට පුළුවන් උනේ නැහැ. විශාරද වින්සන් සෝමපාලයන් සමග එක්ව හෙළමිය ඇසිය පළමු වෙළුම පමණක් එලි දක්වන්නට ඔහුට පුළුවන්කම ලැබුණා. හෙළමිය ඇසියක නැත්නම් අපි සුපුරුදු විදියට කියන ජාතික සංගීතයක් වෙනුවෙන් කුමාරතුංගයන් මුලපිරුවයි කියලා අපිට කියන්න පුළුවන් මේ හෙළ මියසිය ගැන කතා කරනකොට. කෙසේ වෙතත් අද අපි හිතුවේ අපේ ගීත කලාවට වියත් බසින් ලියූ ගීත එකතු වුණේ කුමාරතුංග මුල්දාසයන් නිසා. එතුමාගේ මේ හෙළ මියසිය පිළිබඳ සංකල්පය ක්‍රියාකාරීව ඉදිරියට ගෙන ගිය සංගීතවේදියා තමයි සුනිල් සාන්ත. සුනිල් සාන්තගේ ගීත කලාවට පදනම වැටුනේ කුමාරතුංගයන්ගේ මේ හෙළමියසිය කියවීමෙන් පසුව හින්දුස්ථානි ගීතයට වැඳ වැටෙමින් ඒ ඔස්සේම ගිය අපේ සංගීත වේදීන්ට හෙළ මියසියක් ගොඩනැගිය යුතුයි කියන මතය සමාජයට හඳුන්වා දුන්නේ කුමාරතුංග මුනිදාස එමඟ ක්‍රියාකාරී විය හැකි බව ඔප්පු කළේ සුනිල් ශාන්ත. ඒ නිසා අද අපි හිතුවා කුමාරතුංගයන් ලියූ ගීත කිහිපයක් ඔබ හමුවේ තියන්න. මේ අද අපි තෝරාගත්ත පළමුවෙනි ගීතය. හඳ පානේ වැලිතලා. මේ ගීතය ගායනා කළේ පඬිත් අමරදේව අමරදේවයන්ුත් වියත් බසින් ලියූ ගීත තෝරන අවධියේදී කුමාරතුංගයන්ගේ මේ පදමාලාව ගායනා කළා. අහලා බලන්න කුමාරතුංග මුනිදාසයන් දිව් මේ පදමාලාව මොනතරම් ගීතවත්ද කියලා. පාන් වැලි සලා සුර කුමරියෝ මල් සලා මිහිරි ලලිත වී ගාය නටති වැලි අඳුපාරි වැලි සලා සුර කුමරියෝ මල් සලා මිහිරි ලලිත වී ගයා නැසති වේරයි කුමුතු සමන් පෙළසැවි සීතල සඳ රස වැඩි කොමල සිනා පාලෙලදී සුවය විහිදුවා කොමල සිනා පාලෙලදී සුවය විහිදුවා අන්පානි වැලි කලා සුර කුමරියෝ මල් සලා මිහි ලලිතෙහි ගායා නටසීමේ රැයි වතුරේ දෙමි දෙමි සුර බිලිනෝ නැලැවෙති hanvakuri teni teni Suvabiligo nelavesi Puruliyo senahesi Sonu misal dileyi Puruliyo senahesi Sonu misal dileyi අනපානි වැලි සලා සුර කුමරියෝ මල් සලා මිහි ලලිතදී ගාය නටතිනේ රවි කුමාරතුංගයන් අපේ බස ගැන ආඩම්බර වෙන්න අපිට කියලා දුන්නු පඬිවරයා කියලා මම කිව්වා. ඔහු ලියනවා අපේ බස ගැන මෙහෙම සුකුමල අකුරින් බඳලොල මිහිරින් තොපහල බැහැරින් හෙළ බස අපේ හෙළ බස අපේ හෙළ බස අපේ හෙළ බස අපේ රකිමු ඔපේ මහවිරු නිවිඳුන් මහපඬි කිවිඳුන් මහ යුදු මිහිඳුන් හෙළ රස අපේ හෙළ රස අපේ හෙළ රස අපේ රකිමු ඔපේ වටකල සයුරින් සුලකල අයුරින් ලොපතල රුසිරින් හෙළ දෙසපේ හෙළ දෙසපේ හෙළ දෙසපේ රකිමු උපේ හෙළ බස හෙළ දෙස හෙළ රස රහිමු කියලා කුමාරතුංගයන් අපට ආරාධනා කරනවා. දරුවන් වෙනුවෙන් ලියු ගීත රාශියක් තියෙනවා. කුමද ගී කියන ගී පොතේ ළමයින් වෙනුවෙන් ලියපු අපූර්ව උපදේශාත්මක රචනා රාශියක් තියෙනවා. ඉන් කිහිපයක් විශාරද නන්දා මාලිනී පසු කාලයක ගායනා කළා. ඉන් එක් ගීයක් අපි තෝරගත්තා ඔබ හමුවේ තියන්න. ශ්‍රීමත් මගේ සති යහපත් ළමේකි. කුමාරතුංගයන්ගේ ඒ වියත් පදවැල ගායනා කරන්නේ නන්දා මාලිනී. Thank you. මගේ සත්‍ය යහපත් ගමෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් කමතෙකි උදයම පුබුදී මුහුණට දියදී කුලදේවි නම දීගේ දොර හැමදී මත පොතගෙන සිට හිත වෙන දියකට නොහරි කිසිවිට වෙලාව නොවැළඳ කැමත ආසන්න ඔහුද වඩා සොඳ මහතෙකු කවරේද දෙව්ලොව වෙන්නේ දැක දරුවන්නේ මුහුණු පිපෙන්නේ එහි කියවීමට ලියුමට දැනුමට my කුමරගියේ සිරිමත් මෑන් කුමාරතුංගයන් එක්කල උපදේශාත්මක කවිය. මේ පදමාලාව අපිට අර සිරිත් මල් දමේ එන උපදේශ සිහියට නංවනවා. ළමා සාහිත්‍ය වර්ධනය කිරීමට කුමාරතුංගයන් කළ මෙහෙවර වෙනම කතා කළ යුතු ඊටාම පුළුල් මාතෘකාවක්. ළමයින් වෙනුවෙන් ඊටාම සුන්දර අර රූපමවන පදමාලා රාශියක් මේ කුමර ගීයේ අන්තර්ගත වෙනවා. ඉන් එක් ගීයක් තමයි බිලිඳු මුවට හුරු පුරුදු වන අපූර්ව සිත්තම් මවන හා හා හරි හාවා කියන සරල ළමා ගීය. මම හිතන්නේ බිලිඳු අවධියේදී දරුවන්ට මුලින්ම මතක හිටින කවියක් වේ නම් ඒ හා හා හරි හාවා දරුවන්ට සිතින් මවාගෙන හාවෙකුගේ පෙරලිකාර ජංගම ස්වરૂපය මවාපාන මේ ගීතයත් පසු කාලයේ ගායනා කරේ ළමා ගී එකතුවකට නිශාර්ද නන්දා මාලිනී Thank you. ගෙන හසිලෑවා කන දිවේවා ඇඟපත සැත රටට දැයට කළ මෙහෙවර සලකා 1975 දී ලංකා ගුවන්විදුලියේ ප්‍රමුඛම මැදිරිය වන 6 වෙනි මැදිරිය කුමාරතුංග මුනිදාස මැදිරිය හැටියට නම් කළා. කුමාරතුංගයන්ගේ මෙහෙවර ගුවන්විදුලියට මහත්සේ බලපෑ හේතු රාශියක් තියෙනවා. ගුවන්විදුලියේ ගී මග හෙලිකල සුනිල් ශාන්ත, අයවර් ඩෙනිස්, නිමල් ගුණරත්න, ඒ වගේම බස පිළිබඳ ඇලුම් කළ හරිසෙන් අහුබුදු, මර්සලින් ජයකොඩි පියතුමා, ගුණපාල සේනාධීර, හිව්වත් දිසානායක වගේම ගුවන්විදුලියට බටහිර වෙදකම ගැන හෙළබසින් කතා කළ මහදුරු නන්දදාස කෝදාගොඩ වැනි අයගේ පෝෂණය ගුවන්විදුලියට ලැබුණා. මේ නිසා තමයි 1975 දී 6 වැනි මැදිරිය කුමාරතුංග මුනිදාස මැදිරිය යනුවෙන් නම් කළේ. කුමාරතුංග පඬිවරයාට උපහාර පිණිස තමයි ඒ මැදිරිය එසේ නම් කළේ. අද අපි කුමාරතුංගයන්ගේ පදමාලා වලින් සමන්විත ජනරන්ජන්ගේ වැඩසටහන අවසන් කරන්නේ හෙළමියසියට කුමාරතුංගයන් එක්කල හෙළ රණ ගීයෙන් ඒ ගායනා කළේ සුනිල් සාන්ත හෙළ රණගීය කුමාරතුංගයන්ට උපහාර පිණිස නටලි මාතොතින් පෙරහෙලයෝ රණගොතින් විපිල නටලි මාතොතින් අද සීකිල යූ ඇතින් දෙමෙතයු දෙක යනවා ನೆನೆದೊಳು ಮುತು ಇಲ್ಲಲಯೇ ನೆನೆದೊಳು ಮುತು ಇಲ್ಲಲಯೇ ಇರಲೇ ಅತಿ ಮೇಲಯೇ ಅಟನೆ ಇಲ್ಲಿಗೆ ಇರಲಯೇ ಯೋಧಾವಲವು ಯುದಲಯೇ ತಿರಹಿಲೆಯೋ ರಣಗುತಿ ಇಪಿಲ ನಟದಿ ಮಾತುತಿ ತಿರಹಿಲೆಯೋ ರಣಗುತಿ ಇಪಿಲ ನಟದಿ ಮಾತುತಿ ಅದತಿ ಕೆಲೆಯೂರತಿ ತೆಮೆಜಿಯುದೆ මිතුරන්ගේ හැමෝ හිත මිතුරන්ගේ හැමෝ පස මිතුරන් නෙඩියමෝ සුර රඳුගින් මේ ලැබෝ හිලයෝ සියලමතු වූ පෙරහෙලයෝ රණගොතින් විසිල නටදි මාතුතින් පෙරහෙලයෝ රණගොතින් විසිල නටදි මාතුතින් අද තේ හිලයෝ ඇතින් දෙමෙති යුදක යනවතින් රසතුන හොත් නිල අසේ රසතුන හොත් නිල අසේ ඇති පැටි නිල අදාසේ මෙලේ කුදාසේ යුද වැඩ මෙලනි දාසේ පෙරෙල යෝරණ ගුතින් සිතිල නටති මාතුදින් පෙරෙල යෝරණ ගුතින් සිතිල නටති මාතුදින් අද සීතිල යෝවැතින් දෙමෙති යුදක යනවදී ලෞනිති අවිහෙල අතේ ලෞනිති අවිහෙල අතේ දෙව් ඇතුරුම යුද පෙතේ පවුරු දෙකල නොනවතේ කවුරු විකුහවල කතේ පෙරහිල යෝරණ ගොතින් පිටිල නටනි මාතසින් පෙරහිල යෝරණ ගොතින් පිටිල නටනි මාතසින් අද සීකල යෝවතින් දෙමෙති යුදක යන පතින් රට මගේ දැය නිසා මගේ රට මගේ දැය නිසා යුද වැඩ සතුරන්නතා මරිවිනියත් මට නිසා යස වෙන සියවක් වතා පෙරහෙල යෝරණ ගොතින් ඉතිල නටති මාතුසින් පෙරහෙල යෝරණ ගොතින් ඉතිල නටති මාතුසින් අද සීතිල යෝ ඇතින් ත්‍රිමිති යුදක යන බසින් සිටියද ගල්ගෙයි වැඩි සිටියද ගල්ගෙයි වැඩි පරත් නවත්ී සිදී ඒ පණ රටන රැයතදී නම රැකලව් කුපෑදී පෙරහෙල යෝරණ ගොසින් සිටිල නටදි මාතසින් පෙරහෙල යෝරණ ගොසින් සිටිල නටදි මාතසින් අද සීහෙල යෝ ඇතින් නිමිති යුදෙක යන පසින් රටට රැයට හිත දපා රටට රැයට හිත දපා මලකට දිවි ලොබුලු පා පෙරමිණියක් නැති දෙපා කෙලයෙකු ලැබුමත් දෙපා පෙරහෙල යෝරණ ගොති සිතිල නටති මාතොති පෙරහෙල යෝරණ ගොති සිතිල නටති මාතොති අදසේ කෙල යෝරතින් කෙමෙත යුදගයා කාව්‍යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත්